මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ දානය තුලින් ලෝභ දේශ මොහ නැති කරගන්නේ කොහොමද අනාගාමි ඵලයේ දක්වා දානේ ආනිසංස මතු කරගන්නේ කොහොමදයි කියන මාතෘකාව අපි දන්නවා පින්වත්නි මේ ලෝකේ දන් දෙන්නේ තාම ලෝභයේ තියෙන නිසා කියලා. ලෝභයක් නැති කෙනෙක් මේ ලෝකේ දන් දෙන්නේ නැහැ. ඇයි අලෝභයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය ඒ සත්වයා තුළ නොපවතින නිසා. ලෝභය Taman තුළ පවතිනවා නම් ඒ විඥාණයට අවශ්‍යතාවයක් ඇති වෙනවා. භවගාමි ජීවිතයට විශාල පිටුවාලක් වෙලා තියෙනවා මේ ලෝභය මේ ලෝභය අලෝභය බවට පත් කරගෙන මේ ක්ලේශ ධර්මය අකුසල මූලය නිරෝධ කර ගැනීමේ අවශ්‍යතාවය ඒ නිසා අලෝභය කියන ධර්මතාවය එයා පාරමිතාවක් වශයෙන් පුරනවා මේ අලෝභය පුරන්න නම් එයා දානය කියන ගුණය වඩන්නට ඕනේ එහෙනම් දන් දෙන පින්වතුන් මේ ලෝකේ තමා විසින් සොයා සපයාගත්තා වූ පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා විශාල ආයෝජනයක් තුලින් විවිධාකාර නාම රූප හදා ගන්නවා. ඒ නාම රූප තමයි බත් කියන රූපය, ඒ අමතන නාමය, ව්‍යංජන කියන රූප, ඒ එක එක ව්‍යංජන වලට කියන නාමය. පළතුරු කියන රූප ඒ ඒ පළතුරු අඳුන්වන නාමය කැවිලි කියන රූප ඒ ඒ කැවිලි වලට කියන නාමය කියලා ඒ පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා විවිධ නාම රූප සංඛ්‍යාවක් නිර්මාණය කළා මේ පින්වතුන් කල්පනා කරලා බලන්න අද මිනිසත් බව ලැබිලා මේ සසරේ ඉපදිලා දුක් විඳින්නේ නාම රූප පිළිබඳ තියෙන ප්‍රශ්නය නේද එහෙනම් අසෝලා මේම කළා අසෝලා අපට මේ මේ දේවල් කිව්වා කෙරුවා එහෙනම් මේ දේවල් මට ලැබුණා මේ දේවල් මට අයිමි වුණා මම මේ වගේ කෙනෙක් මම මේ වගේ කෙනෙක් කියලා එක එක විදිහට හිතෙන්නේ තමන් පිළිබඳව වැඩිපුර වටිනාකමක් දැනෙන්නේ වටිනාකම අඩුවෙන් පේන්නේ මේ හැම සංඥා සංස්කාර ධර්මයක්ම ප්‍රඥාවෙන් බලනකොට මේ හැම එකක්ම නාම රූප නිසා අටගත්ත ප්‍රශ්න. එනම් මේ ලෝකේ ලෝභය නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ නාමයක් රූපයක් නැති තැන. ද්වේෂයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ නාමයක් රූපයක් නැති කරන තැන. යම්කිසි කෙනෙකුට අපි කියනවා මොකවත් නැති මොකවත් පේන්නේ නැති ඝන අන්ධකාරය තුල මුලා වෙන්න හේතුවක් අදලා දෙන්න කිව්වා. මෙයා කියන මුලාව වෙන්න නාම රූප තියෙන්න එපාය. මොනවාරි පේන්න එපාය. සංඥා සංස්කාර ධර්මයක් තියෙන්න එපාය. මොකවත් පේන්නේ නැති මාවත් මට පේන්නේ නැත්තම් මට මුලා වෙන්නත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මෝහය කියන අකුසල මූලය මේ ලෝකයේ ඉපදෙන්නේ නාම රූප කියන සංඥා සංයෝජන ධර්මතාවයේ උපයෝගී කරගෙන. එනම් මේ ලෝකේ අපි දැනගත්තා මිනිසත් භවයට හේතුව උත්පත්තියට හේතුව මේ භවගාමි ජීවිතයට හේතුව මේ විදින සෑම දුක් අංශුවක හේතුවක්ම මේ නාම රූප නිසා ඇතිවෙච්ච ධර්මතාවයන්. එහෙනම් මේ නාම රූප වලින් ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ අපිට නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේක නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය තමයි අර නයිවිසට නයිවිස එන්නත් කරනවා වාගේ සරම්පක ඉන්න ලෙඩේට සරම්පම එන්නත් කරනවා වාගේ පැපොලට ඒ පැපොල කියන වෛරසයෙන් එන්නත් කරනවා වාගේ නාම රූප වලට නාම රූපෙම එන්නත් කරනවා මේ බඹයක් විතර උස තියෙන කයට එහෙනම් එදා මේක මගේ ඉඩම මේක මගේ ගේ මේක මගේ දෙමව්පියෝ මගේ මිල මුදල් රත්තරන් මුතුමැණික් කියන නාම රූප නිසා ලෝභ දේශ මොහ කියලා ගොඩාක් දේවල් අදාගත්තා ඒ නාම රූපම ආයෝජනය කරලා එදා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නේ ටිකක් වෙනස් කරනවා. අපි දන්නවා අපේ ගෙවල් වල පරණ ගෙදරක ඉන්නකොට අනේ මේ ගේ අපිරිසිදුයි කිසිම පිළිවෙතක් නැහැ මේකේ ඉන්න පුළුවන් ද මිනිස්සුන්ට ගෙවල් අත්හැරලා යනවා. ඒ මා ගෙදර කඩතොළු ටික වාලා කොළ පාට තියෙන තැනට ඔක්කොම සුදු පාට ගාලා මුළු ගේම සුදු පාටෙන් වර්ණවත් කරලා කිරි උතුර වල ආපු ගම අනේ මොනතරම් ලස්සනයිද මේ ගෙදරින් නම් ගිහිල්ලා බෑ මොකවත් කළේ නෑ කොළ පාට තිබිච්ච බිත්ති ටික සුදු පාට කළා කළු පාට තිබිච්ච පොළව හොදලා පිරිසිදු කළා ඔච්චරයි කළේ දැන් එයා මේක අත්හරින්නේ නෑ එහෙනම් හැම තැනම ජරාවල් තියෙනවා නම් බිත්ති හැම තැනම කඩතොළු තියෙනවා නම් වර්ණය දැක්කාම වමනේ යනවා නම් තප්පරයක් එතනින් නැහැ. එහෙනම් මේ නාම රූප වෙනස් වෙනකොට චිත්ත ස්වභාවය වෙනස් වෙනවා. සීලය වෙනස් වෙනවා. ඇතිවෙනා වූ චෛතසිකවල ඒ ධර්මතාවය වෙනස් වෙනවා කියන මේ අවබෝධය අපට ඉස්සල්ලා මෙන්නට ඕනේ. එහෙනම් අපට විශාල ලෝභයක් තිබුණ අපේ වස්තුව මාන්නය පිළිබඳව අපට විශාල द्वේෂයක් තිබුණා අපගේ හැකියාවල් අපේ දක්ෂකම් පිළිබඳ ආංකාරකම් පිළිබඳව විශාල මෝහයක් තිබුණා අපේ වස්තු පිළිබඳව අපේ දක්ෂකම් පිළිබඳව එනම් මේ ලෝභ දේශ මෝහ සංසාරේ හැමදාම පුරුදු කරපු නිසා භව ගානම් මේක ප්‍රගුණ කරපු නිසා මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියලා අපි ආලා තියෙනවා රාතන් වහන්සේලා රාත්ඵලයටපත් වෙලා මේ අඩුපාඩු තිබුණ බව අපි දැක්කා. වක්කඩෙන් පැනපු රාතන් වහන්සේ ඒ වගේම දාහනේ වළඳ වළඳ පින්ඩපාතේ වැඩිය ස්වාමින් වහන්සේ එහෙනම් මේ වගේ චරිතවලදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පින්වතුන්ට බනින්නේ द्वේෂයෙන් නෙමෙයි බ්‍රාහ්මණ වංශයේ බව 500ක් ඉපදිලා ඒ අඩවා වඩාපු මාන්නේ වැඩිකම නිසා තමයි මිනිසුන්ට මේම කතා කරන්නේ ඒ ආර්ය ශ්‍රාවකයා රාතේ ඒක ගණන් ගන්න එපා කියලා. එහෙනම් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. එහෙනම් මේ හැම දේ තුළම අපි පුරුදු කරලා තියෙන ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය නිසා නිරෝධ කරනවා කියන එක ඇඟෙන් කට්ටක් ගලවනවා වාගේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දානය කියන මේ ධර්මතාවය තුළින් ලෝක සත්‍යයට පාරමිතා පුරලා නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ දාණය තුලින් අපි මොනවද කරන්න අර ලෝභයෙන් තිබිච්ච රුපියල් 500 අරගෙන ඇවිල්ලා කෙසෙල් ලැබරියක් කරනවා. අර ලෝභයෙන් තිබිච්ච අටුවේ තිබිච්ච වී ටික අරගෙන බත් දානයක් බවට පත් කරනවා. ළඟ ඉඳගෙන උරයකින් වාගෙන ඉදවපු ගස්ලබු ගෙඩිය කපලා කෑලි කරලා පළතුරු කින මේ මට්ටමින් එකපත් කරනවා දානයක් වශයෙන්. තල ටිකක් තිබුණා පුරක්කන් ටිකක් තිබුණා අනේ මේවා විකුණන්න ඕනේ මේවා ගොඩාක් වටිනවයි කියලා ලෝභේ මෝහයෙන් තියාගෙන හිටපු ටික කැවිලි පෙවිලි වශයෙන්පත් කරලා පුරක්කන් වලින් කැඳ හැදුවා තලවලින් පිට්ටු හැදුවා විවිධාකාර කැවිලි බවට පත් කරලා අර ලෝභ දේශ මොහවල තිබිච්ච නාම රූප ටික වෙන නාම රූප බවට පත් කරලා අලෝභය අද්වේෂය අමෝහය බවට පත් කරගන්න අපි තුලින් අපේ නාම රූප තුලින්ම අලුත් ධර්මතාවයක් ගොඩනගුවා මේක තමයි මේ දානය තුල තියෙන තවත් ගැඹුරු தත්ත්වයක් මේක දෛනිකව අපේ ජීවිතයේ තියෙන ක්‍රමවේදයක් අපිට ඒක තේරෙන්නේ දැන් බලන්න හොඳ රසවත් කෑම වේලක් ගෙදර හදනවා ඉංගන්නේ කැවිලා අනේ මෑණියනේ හුයලා තියෙනවා ඒ මුල්ම බට්ටික උඩින්ම තියෙන හොඳ පිරිසිදු බට්ටික මට දෙන්න පුළුවන් නම් ගොඩාක් සන්තෝසයි ගෙදර තියෙන ව්‍යංජන වලින් රසවත්ම ව්‍යංජනේ වැඩිපුර බෙදන්න පුළුවන් නම් සන්තෝසයි. ලබන මාසේ අවුරුද්දට අඳින්නද කියලා අරන් තියෙන අලුත් ඇඳුම මට පූජා කරගන්න පුළුවන් නම් සන්තෝෂයි කිව්වම ඔයනවා කවුද මේ ගන්නා මේ දෙන්න කොහොමද පොල්ලක් මේ ගන්නට කියලා. ඇයි? ඒ කිසිම දෙයක් අපි දෙන්න කැමති නැහැ. ඒ ඉඟන්නා කියන හැම දෙයක්ම ගේ ඇතුලේ තියෙනවා. හැබැයි ඒ ඉඟන්නට පොළු පාරක් දෙන්න තමයි අපි කැමති. ඒ ඉල්ලන දේ දෙන්නේ නැහැ. අපේ දරුවා ඇවිල්ලා අම්මටයි තාත්තටයි වැඳලා මෑණියනේ මේ අවුරුද්දේ මොනවද මට දෙන්නේ පුතේ අලුත් ඇඳුමක් දෙනවා. අර ඇඳුම මෙයාට දෙනවා. එහෙනම් තමන්ගේ අම්මා තාත්තා ඇවිල්ලා පුතේ හරියට බඩගින අනේ අම්මේ ඉඳ ගන්න. ඇයි එහෙම කියන්නේ? ඉතරි දෙනවා කියන්න එපා. පොඩ්ඩක් ඉන්න කියලා අර බත්තලේ මුඩම ටික අරගෙන ඇවිල්ලා පූජා කරනවා. පුතේ පළතුරු මොනවද තියෙන්නේ කිව්වාම අර ඉදවලා රසවත් විදිහට හදලා තිබිච්ච සේරම ටික පූජා කරනවා. එහෙනම් බලන්න මෙතන පොළොව යන්නේ නැහැ. එහෙනම් මෙතන ලෝභය වැඩිවේ නැහැ. අංග ගත්තේ නැහැ. ඇයි මෙතන තියෙන මොකද්ද ප්‍රශ්නය? මම දුන්නේ Tamangeම කෙනාට මගේ යාපත වෙනුසෙන් මන් දුන්නේ මට කිරි දීපු අම්මට තාත්තට තමයි මේ දුන්නේ කියන මානසිකත්වය නිසා අපි මේක විශේෂ ධර්මතාවයක් වශයෙන් දැක්කා. ඒ නිසා ලෝභය අලෝභය වුණා, ద్వේෂය අද්වේෂය වුණා, මෝහය අමෝහය වුණා. හැබැයි අනාගාමි උනේ නැහැ. ඇයි මේ ලෝභ දේශ මොහ අලෝභ අධේශ අමෝහ වුණා නම් අනාගාමි ඵලයටපත් වෙන්න ඕනේ දුන්නේ දානයක් නම් දාන ආනිසංශ තියෙන්න ඕනේ. අඩුමතරමේ සෝවාන් මාර්ගයටවත්පත් උන් නැත්තේ ඇයි දන්නේ කියලා අපි කල්පනා කරන්නට ඕනේ. අපේ බඩවියත ගැන බලාපොරොත්තු නැතුව අපිට කන්න කියලා වෙන් කරගන්න නැතුව අපේ දරුවාට සේරම බත් ටිකයි ව්‍යංජන ටිකයි කොළ ටිකයි බෙදලා ඔළුව අතගතා අතගගා යට කන්න දීලා හැමදේම කාලා යනකම් ඉඳලා ඇල් වතුර බීපු ඒ අද්දකින් අපට නැද්ද එහෙනම් දාන පාරමිතාව තාම පිළිලා නැත්තේ ඇයි කියලා කණ්ණාඩියෙන් තාම අහන්න බැරි වුණාද? එහෙනම් මේ තරම් දන් දීපු අපට බඩගින්නේ හිඳාගෙන ඉඳගෙන මගේ බත් වේලා කන්න දුන්න අවුරුදු ගාණක් මේක කළා. ඇයි මේ දානේ කියන පාරමිතාව පරිපූර්ණ වෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ පින්වත්නි එතනම තියෙනවා. ඒ ප්‍රශ්නය තුලම උත්තරෙත් එතනම තියෙනවා. ඒ තමයි මේ දෙන දාණය තුල මිශ්‍ර වෙලා තියෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ චෛතසික තුන අවබෝධ කරගත්තේ නැහැ. ප්‍රඥාවෙන් දැක්කේ නැහැ. අර මිනිස්සයත් මිනිස්සෙක් එයාටත් බඩගිනේ මේ මිනිස්සයත් මිනිස්සෙක් මෙයාටත් බඩගිනේ හැබැයි අරයා පිට මිනිස්සෙයින් වටිනා දේ දීලා බෑ අපේ මිනිස්සෙක් මේක කාලා නිරෝගිමත් වෙලා ඉන්නවනම් සුවසේ ඉන්නවනම් බඩගින්නෙන් තොරව ඉන්නවනම් ඒක අපට ලොකු ආශිර්වාදයක් ඇයි මේ මිනිස්සයා ලෙඩ වුණත් මෙයාට බේත් තරම් දෙන්න එපාය බඩගින්නේ හැමතැනම කිය කී හිටියාම අනේ මේ දරුවෝ කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැහැ කියලා අපිට නින්දාව අපාසය අගෞරව සමාජයේ තියෙන විඩාව අන්න බලන්න ඒ ලෝභයේ තිබිලා තමයි අම්මා තාත්තට බත් දීලා තියෙන්නේ. එහෙනම් මේක ඉඟන්නේකොට දීලා බෑ අපේ කෙනෙකුට දෙන්න ඕනේ. අපේ මිනිසුන්ට මෙච්චර මාංශලා දී අන්න ඒ द्वේෂය මෙතන මිශ්‍ර වෙලා තියෙනවා. අපේ මිනිස්සු කොච්චර කෑවත් කමන්නේ ලෝකේ ඉඟන්නේකොටවත් බත් ඇටයක් දෙන්න ඒ මෝහය මේකේ මිශ්‍ර වෙලා තිබුණා. ඒ නිසා දාණය පේන්න තිබුණාට අනාගාමි ඵලය එතන නැහැ. දාන පාරමිතාව එතන නැහැ පින්වතුනි. එහෙනම් මේ ಗುಣධර්ම අපි කොච්චර වැඩුවත් අපි තුල ಗುಣධර්ම වැඩෙන්නේ නැත්තේ අපි තුල ලෝභ දේශ මොහ කියන චෛතසිකයන් ස්වභාවයක් වශයෙන් තරංගයක් වශයෙන් මේ සෑම දෙයක් තුළම මිශ්‍ර වෙලා පවතින නිසා එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අපි දෙන දාණය තුලින් අපේ විමුක්තිය සලස ගන්න අපේ අතේ තියෙන ව්‍යංජන ටිකෙන් පුළුවන්කම තියෙනවා අනාගාමි ඵලයටපත් වෙන්න. එහෙනම් ගත්ත බත් ව්‍යංජන ටික බෙදන්න යනකොට හාමුදුරුවෝ බලන්නේ පාත්‍රය දිහා බැලුවා ගත ව්‍යංජනේ බෙදුවා ලෝභයෙන් ඉතුරු කරගන්නේ අනේ මේ වාගේ දුස්සීල හාමුදුරුවෝ නමකට නේද මේක දුන්නේ අපරාධ ව්‍යංජන द्वේෂය වඩන්නේ දෙන්නගෙන ආපු දේ ඉතුරු කරගෙන මෝහයටපත් වෙන්න බලන්න බෙදාගෙන යනකොට සෝවා මාර්ගයටපත් වෙනවා සෝවාන් ඵලයටපත් වෙනවා සකු르දාගාමි මාර්ගයටපත් වෙනවා සකු르දාගාමි ඵලයටපත් වෙනවා අනාගාමි මාර්ගයටපත් වෙනවා ඵලයටපත් වෙනවා අරියත් මාර්ගයටපත් වෙනවා අන්තිමට ඉන්නේ පුංචි සාමණේර කෙනෙක් උපසම්පදාවේ මානකමෙන් බාලම කෙනා ඊටු ටික ඒමම පාත්‍රයට අලලා ඒ පූජා කරපු ගේන්න කියලා ගෙනාපු ව්‍යංජන දාපු තැටියත් උන්වහන්සේටම පූජා කරලා ආක බලාගෙන ගෙදර යනවා. ඇයි? එයා rahat වෙලා මීට පස්සේ ආ දන් දෙන්නේ දාන පාරමිතාව ඉවර කළා. එයා වැඩ නිමා කළා. එහෙනම් දානය පිළිබඳ යාට කිසිම උවමනාවක් නැහැ. ඔබ වහන්සේලා වැඩ නිමා කරගත්තේ නැත්තේ බත් කකා ඉන්නනේ. එහෙනම් පින්ඩපාතේ ගින් ඉතුරු ව්‍යංජන ටික හොයා ගන්න. කැවිලි දුන්නේ නැහනේ. එහෙනම් ඒකකින් හොයා ගන්න. මට හදාලා නැහැ. මගේ වැඩේ මං කළා මම ගියා. තෙරුවන් සරණ එයා ගියා. එහෙනම් කල්පනා කරලා බලන්න තමන්ගේ අතේ තියෙන ව්‍යංජන ටික තමන්ගේ බත් ටික තමන්ගේ කැවිලි පෙවිලි තුල තමන්ගේ නිවන තිබිලා තමන්ගේ අරිය ඥාණය ඒක තුල තිබිලා නමුත් මේවා තුල ලෝභ දේශ මොහය මිශ්‍ර කරගත්ත නිසා අපගේ විමුක්තිය ප්‍රමාද වුණා අපේ නිවන අපෙන් ඈත් වුණා එහෙනම් දානයක් දෙනකොට මේ දානය අදනකොට මේක ව්‍යංජනේ වටිනවා කියලා ළඟ හිඳගෙන ඇඳිගගා ඇදුවානම් ලෝභය මිශ්‍ර කළා. අනේ කිරියොද්ද ඕනතරම් උතරපුවාදෙන් පිච්චුණාට ප්‍රශ්නයක් නැහැ මොකවත් වෙන්නේ නැහැ කියලා ඒක නොසැලකිලිකම මේ අත්හැරියා මුලා වුණා. මේක වටිනකම් මේක පොඩ්ඩක් බෙදන්න ඕනේ ක්‍රමානුකූල බෙදන්න ඕනේ ප්‍රමාණය පොඩ්ඩයි එහෙනම් ආම්ද්‍රෝ අත වැව්වත් නැතත් අපි මෙච්චරයි බෙදන්නේ කියලා ප්‍රමාණය දැනගෙන බෙදන්නට ඕනේ අන්න ප්‍රශ්නයක් තියෙනවා द्वේෂයක් එතන වඩනවා එහෙනම් වටිනා ව්‍යංජන වටිනාකමෙන් අඩු ව්‍යංජන මොකවත් අපිට ප්‍රශ්න නැහැ. හැමදේම සංඝයාට දෙනවා එකම ගෞරවයෙන් යුක්තව මුඛවාඩම් බැඳගෙන ළඟ හිඳගෙන හදනවා පරිප්පු ව්‍යංජනයයි අල ව්‍යංජනයයි දෙක අතර කිසිම වෙනසක් නැහැ එක විදියටම ශ්‍රද්ධාවෙන් අදලා එක විදියටම ඒක සූදානම් කරනවා සංගසතු කරන්න බෙදනකොට මේ ව්‍යංජනේ වටිනවා අඩුවෙන් බෙදනවා මේ ව්‍යංජනේ වටින්නේ වැඩියෙන් බෙදනවා කියලා ලෝක නඩත්තු කරන්නේ ලෝභය, ద్వේෂය, මෝහය වඩන්නේ අවශ්‍ය තරම් අවශ්‍ය ස්වාමින්වහන්සේට බෙදනවා නැවත ඉතුරු කර ගැනීමේ ගෙන යෑමේ ඒ උවමනාව අප තුළ නැතුව එහෙනම් මේ විදියට අපි මේ ප්‍රඥාවෙන් යුක්තව මේ දාණය දෙන ගමන් ලෝභය නිරෝධ කරනවා නම් මේ දාණය දෙන ගමන් පූජා කරන ගමන් द्वේෂය නිරෝධ කරනවා නම් දාණය පූජා කරන ගමන් මේ ලෝභය द्वේෂය නිරෝධ කළා කියන සීයෙන් මුලාව අයින් කරගන්නවා නම් දාණය බෙදලා ඉවර වෙනකොට ස්වාමින්වහන්සේලා ස්වාමින්වහන්සේලා වශයෙන්ම ඉන්නවා ගී කට්ටිය අනාගාමි ආර්ය ශ්‍රාවකයෝ වෙලා ගෙදර යනවා. එනම් ලෝභය, ద్వේෂය, මෝහය මේ සෑම නාමයක් රූපයක් තුළම පවතින ධර්මතාවයන්. මේ රූප වලට ලෝභ වෙලා නැද්ද? මේ රූප වලට ద్వේෂ වෙලා නැද්ද? පත්තර කොළ කෑල්ලක් අරගෙන මේ පින්වත්තුන්ට දීලා මේක ඔතල පර්ස් එකේ තියාගන්න කිව්වම එයාට ගින් කියන ආම්දුරන්ගේ හොළු හොඳ නැහැ. මේ කුණු කොටවල් අරගෙන පර්ස් එකේ තියලා හරියනවාද පර්ස් එක රුපියල් 100ක් වටිනවයි කියලා ඒකත් විසි කරලා බැන බැන යනවා. රුපියල් 5000 දාදායේ කොලයක් දීලා අනේ උපාසක පින්වත මේක පරිස්සම් කරගන්න කිව්වාම අල්මාරියේ යතුරු වෙනවා මේක ඇතුළට දාලා වහන්න මේකත් කොලයක් ඒකත් කොලයක් මේකේ තිබුණේ අකුරු අරකේ තිබුණේ අකුරු මේකෙත් පාට තිබුණා අරකෙත් පාට තිබුණා හැබැයි වටිනාකම වැඩි නිසා මේ රූපය තුලින් ලෝභය ඇති කරගත්තා වටිනාකම හඩු නිසා අර රූපය තුලින් द्वේෂය අදාගත්තා. අන්න බලන්න භවගාමි උනා අනාගාමි වීමේ ඒ සුදුසුකම අවස්ථාව අයිමි කරගත්තා. එහෙනම් මේ රූපයන් ලස්සන වෙනකොට ලෝභ වෙනවා, අයිති කරගන්න උත්සාහ කරනවා. රූපය අවලක්ෂණ වෙනකොට නැති කරගන්න උත්සාහ කරනවා, විනාශ කරන්න වෑයම් කරනවා. මේක තමයි ලෝභය, ద్వේෂය කියන්නේ. මේ මානසිකත්වය තුළ සායතන හයම ක්‍රියා කරනවායි කියලා කියන්නේ මේක තමයි මෝහය කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ රූපවලට අපි බැඳිලා ගැටිලා හැම තැනම ලෝභ දේශ මොහ හදාගත්තා. එහෙනම් මේ දානය පූජා කිරීම නිසා මේ දානානිසංස ධර්ම අනුශාසනාව තුළින් අපි තේරුම් ගත්තා දානය තුළින් පුළුවන් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් නිස්පාදනය කරගන්න. අපි දෙන දාණයම අපේ විමුක්ති පණිවිඩය කරගන්න. අපි බෙදන ව්‍යංජනයම අපට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵල බවට පත් කරගන්න. එහෙනම් මේ විදියට අපි මේ දානයන් පූජා කරලා මේක තුලින් ලෝභය අයින් කරලා, ద్వේෂය අයින් කරලා, මෝහය අයින් කරලා කිසිම නාමයක් රූපයක් තුලින් ඉපදීමට හේතුවක් ඇති කරගන්න නැත්නම් පින්වතුනි අපි අපේ ගමන අවසන් කළා දාන පාරමිතාව තුලින් එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි දන් දෙන්න ඕනේ. දන් දෙනවයි කියලා කියන අත්තරින්න අත්තරිනවයි කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ඒ අල්ලාගෙන හිටපු දේවල් තුල තිබිච්ච ලෝභසාගත ගතිය, ద్వේෂසාගත ගතිය, මෝහසාගත ගතිය, ඒ අත්තරින බාණ්ඩෙත් එක්ක යනවද? එහෙම නැත්නම් බාණ්ඩේ ගිහිල්ලා අර අකුසල කර්මය ඒ ධර්මතාවයේ නවතිනවද කියලා අපි බලන්නට ඕනේ. සමහර දේවල් තියෙනවා අපි අලෝභය බවට පත් කරන්න දන් දෙනවා. දන් දුන්නාට ඒ වස්තුව එකතු කරන්න තිබිච්ච ලෝභය අපි දන් දෙන්නේ ඒ ලෝභකම තියාගෙන වස්තුව විතරක් අතාරිනවා. එහෙනම් දරුවෙක් අපි බන්දලා දුන්නාම දරුවා අපට අයිමි වුණා. එයා තව කෙනෙකුගේ ස්වාමියෙන් එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ පුත්‍රයෙක් එහෙනම් බන්දලා දුන්නාට පස්සෙත් මගේ පුතා මගේ පුතා කියනවා ඒ දරුවා කායික වශයෙන් දන් දීලා මනසින් අල්ලාගෙන ඉන්නවා මගේ කියලා. එහෙනම් ලෝභය දන් දීලා නැහැ. දරුවා විතරයි දන් දීලා තියෙන්නේ. එහෙනම් දරුවෝ ටික දන් දුන්නාම කාත් කවුරුත් නැති අසරණ වුණා මම. එහෙනම් මට යන්නේ නමක් නැහැ. මාන වෙලා නිවන් දකින්න එපාය. එහෙනම් මේ ලෝකයේ කිසිම කිරියම්ම කෙනෙක් කිරියත්ත කෙනෙක් සසුන්ගත වෙන්නේ හේතුව දරුවා නැති වුණාට දරුකම තාම නැති වෙලා නැහැ. මගේ දරුවෝ ආවල් රටේ ඉන්නවා. මගේ දරුවෝ ආවල් ගම්මානේ ඉන්නවා. මට දාව මුණුබුරෙකුත් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට දරුවා අයිති නැද්ද? එහෙනම් මේ ලෝකයේ දරුවා කියන්නේ කවුද? අත්හැරියාම සිදුවෙන්නේ මොනවද? මේවා පිළිබඳව මොකවත් අවබෝධ නැහැ අපට. අපි තාම මානසිකව මේවා අල්ලාගෙන ඉන්නවා. එහෙනම් දරුවා අපට කරපු දේවල් මොනුබුරා මිනිබිරිය නොකරයි කියලා අපට කවුද වගකීමේ සාතිකයක් දුන්නේ? දරුව කරපු දේවල් එහෙනම් ලේලි කරන්නේ නැහැ බෑන කරන්නේ නැහැ කියලා කවුද අපට වගකීමේ සාතිකයක් ඒ දිවුරුම් ප්‍රකාශයක් අපට අස්සම් කරලා දුන්නේ එහෙනම් දරුව මේම කළා නම් මොනුබුරලා මේ වගේ දෙගුණයක් කරයි අපේ දරුවෝ අපට මේම කළා නම් ලේලි බෑන ගැන මොන කතාවද? එහෙනම් මේ නාම රූප වල මෙච්චර දුක අපට ලැබුණා නම් දරා ගන්න බැරි නම් මේ නාම රූප තුලත් මේ දුක තියෙනවා නම් මේ නාම රූප වල මොනතරම් දුකක් අපට නොලැබෙයිද? ඇයි මේ සසරේ බියකරුකම අපට තේරෙන්නේ නැත්තේ? සංසාරේ හැමදාම ඉපදිලා මේ පුංචි නාම රූප තුල තියෙන ධර්මතාවය තාම අපට තේරුම් ගන්න බැරි වුණානේ. දරුවා අත්තරින්න කැමති නැ අනේ මගේ පුතා මගේ සම්පත මගේ මණික කියලා අපි අඬාගෙන බදාගෙන ඉන්නවා හැබැයි පැණි කොමුඩි ගෙඩියක් ඉල්ලුවාම දෙකක් දෙනවා ආන්දරන්ට පින්ඩපාතේ අරගෙන යන්නත් බෑ තවත් දෙකක් ගැට ගාලා කරෙත් දෙල්ලනවා ස්වාමිනේ තවත් දෙකක් ගෙනියන්න පැණි කොමුඩුවත් නාම රූපයන් ඒ තුල තියෙන ලෝභය අලෝභය කරලා දන් දෙන්න දක්ෂ වෙච්ච මේ මෑණියෝ පුතා කියන දුව කියන නාම රූපේ ඉල්ලනකොට ඒ ලෝභය අලෝභය කරන්න මොනතරම් අදක්ෂ වුණාද ඒ නිසා තමයි තාම අනාගාමි වෙන්නේ නැතුව මේ හැම ලෝභ දේශ මෝහය තුලම මිනිසක් භවය අනාගෙන පැටලිලා ඉන්නේ එහෙනම් මේ හැම දෙය තුළම තියෙන එකම ධර්මතාවයන් එකම සංඥා සංස්කාර ධර්මතාවයන් මේක යථාර්ථය දකින්න අපි තාම පෝසත් වෙලා නැහැ අපි ගොඩාක් ලෝකෝත්තරව දුප්පන් සිඟමනේ ගියාම මොකවත් හම්බෙන්නේ නැහැ. සිඟමනේ ගියාම බත් වේලක්වත් හම්බෙලා නැහැ. දවස පුරාම ඇවිදිලා ගාක්කට වාඩි වෙලා ඉන්න හිමාගාතේ යන හබ්බගාතේකට සමානයි අපේ ලෝකෝත්තර ජීවිතය. ඒ තරම් අපි අපෝසත් වෙලා, ඒ තරම් දුප්පත් වෙලා මේ නාම රූප පිළිබඳ කිසිම අවබෝධයක් ප්‍රඥාවක් අපට නැහැ. අපි දුප්පත් එහෙනම් ලෝකෝත්තර ජීවිතය තුළ පෝසත් වෙන්න මේ සංඥා සංස්කාර නාම රූප ධර්ම වලින් අපි ගොඩාක් පෝසත්කමින් වැජඹෙන්න නම් අපි මේ හැම දෙයක් තුළම යථාර්ථය දකින්න ඕනේ. පරණ හැඳුම කාට රිඟන්නකොට දෙන්න කැමති ලබන මාසේ අවුරුද්දට අඳින්නගත් අලුත් හැඳුම දැන් දෙන්න කැමති නෑ. එහෙනම් ලෝභය තාම පවතිනවා නේද? තමන්ගේ කෙනෙකුට දෙන්න කැමති පිට කෙනෙකුට දෙන්න කැමති නෑ. එහෙනම් द्वේෂය තාම තියෙනවා නේද? මුලාව රජ කරනවා නේද? එහෙනම් බලන්න මේ හොදි කියන ව්‍යංජන කියන බත් කියන පළතුරු කියන කැවිලි කියන මේ නාම රූපවල තියෙන මේ අත්තරීමේ කැමැත්ත හැම නාමයක් රූපයක් තුලම තියෙනවද මේ දාණය දන් දෙනකොට තියෙන සන්තෝෂය හැම දෙයක්ම දානයක්කට පූජා කරලා මේ විදිහට සන්තෝෂ වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මේ ධර්මතාවය අවබෝධ කරගන්නේ කවදද? එදාට අනාගාමි වෙනවා ඒකාන්ත වශයෙන් මේක සත්‍යයි. මේ ධර්මතාවය කවදද අවබෝධ නොකරන්නේ එදාට ජාති ජරා භව දුක්ඛ ඇති වෙලා මේ සංසාරයේ නැවත නැවත ඉපදිලා දුක් විඳිනවා ඒකත් ඒකාන්ත වශයෙන්ම සත්‍යයි එහෙනම් අපි ලබාප මිනිසත් භවයේ තුල මේ දානය කියන උත්තරීතර ධර්මතාවය මේ පාරමිතාව කරනකොටගෙන අපි තාම නිදාසුනේ නැහැ. නිදාස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ නාම රූප නිසා අටගත් ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ ධර්මතාවයන් තේරුම් අරගෙන මේ කැවිලි වලින්, පෙවිලි වලින්, ව්‍යංජන වලින්, බත් වලින් මේ අකුසල මූලය නිරෝධ කරන්න පුළුවන් නම් මේක තමයි අවසාන භවය මේ දවස තමයි අවසාන පුතුජන දවස එටහිඳලා රාතෙන් එටහිඳලා දුක නිවාගත් උත්තමේ කාර්ය ශ්‍රාවකෙක් බවට අපටපත් වෙන්න පුළුවන් එහෙනම් මේ ධර්මතාවය හොඳට සිතේ තබා ගනිමු. සෑම දෙයක්ම අත්හරිමු. අනිත්‍ය ලෝකයේ මොකවත් නිට්ටය නෑ. කොච්චර එකතු කරා දාලා යන්න වෙනවා. කොච්චර බැඳීමෙන් හිටියත් ඒගොල්ලෝ අපට කලින් මැරෙනවා. අපි ඒගොල්ලන්ට කලින් මැරෙනවා. එහෙනම් අනිත්‍ය වූ ලෝකයේ මොකවත් නිට්ටය නැත්තම් අද හිඳලා සිත පරිස්සම් කරමු. ලෝභ දේශ මෝහ වලින් සිත නිදාස් කර ගනිමු. පෝසත් වෙන්න වෑයම් නොකරමු. ලෝකෝත්තර ජීවිතයේ ධර්මයෙන් පෝසත් වෙන්න සෑම තප්පරයක්ම ආයෝජනය කරමු එනම් පුද්ගලික වස්තුව ව්‍යපෑදම් කරලා ඒ වස්තුව තුළින් විශාල දානයක් සකස් කරලා මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් දානය කියන නමින් ගොඩනගා ගත්තා. ඒක තුළින් ලෝභය, ද්වේෂය, මෝහය නැති කරලා අනාගාමි ඵලයටපත් වෙන්න ධර්මයක් අනුශාසනාවක් වශයෙන් ශ්‍රවණය කළා. එනම් මෙසේ ඒක රාශි කරගත්ත, ජනිත කරගත්ත, උත්පාදනය කරගත්ත සියලෝම කුසලානිසංස ධර්මයෝ, පුණ්‍යානිසංස ධර්මයෝ මේ ලබාපු මිනිසත් භවයට ආයෝජනය වේවා අපේ නමින් පින් බලාපොරොත්තු වෙන යම්කිසි දුවදරුවෙක් දෙමව්පියෙක් ඉන්නවා ඒ සියලුම දෙනාට මේක ආයෝජනය වේවා ඒකාන්ත වශයෙන් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කුසලානිසංස පින් ආනිසංස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්